ආණ්ඩුවට දින 50 වෙද්දී යහපාලනයේ උදා කරන දේවල් විධායක ජනාධිපතිකමේ අහෝසි කරනවායි කියලා මුලින්ම කතා කරා ඊට පස්සේ ඒක සංශෝධනය කරනවායි කිව්වා ඒ කියපු යහපාලනයේ දේවලුත් කරගන්න බැරි පහුගිය සතිය තමයි දැනගත්තේ ඒ සියල්ලටම බාධාව බවට පත් වෙලා තියෙන්නේ සසී වීරවංශගේ උපන්දිනේ ආර්ථික විද්‍යාවෙත් දේශපාලන විද්‍යාවෙත් සුවිශාලම සොයා ගැනීම දැන් සොයාගෙන තිබෙනවා මේ රටේ යහපාලනය හදන්න බැරි වෙලා තිබෙන්නේ සසී වීරවංශගේ උපන්දිනේ සිදු වෙලා තිබෙන යම්කිසි වැරද්දීමක් ඉතින් ඒ හින්දා සොයා ගැනීම කරගත්තු ආණ්ඩුවට අපි හිතනවා දැන් ඉදිරිදි පණහෙදි. අපේ රටේ ජනතාවට පොරොන්දු ඒ බඩු මිලවල සහ අනෙකුත් සහන ලැබේ කියලා.